අද අප සෝදානම් වන්නේ මේ කසන්තාන සූත්‍ර දේශනාව අසුරුනිසුරු කිරීමේදී ඒ පිළිබඳව සොයා බැලීමේදී අධ්‍යයනය කිරීමේදී ඔබට මතුවන ගැටලු වලට විසඳුම් කිහිපයක් ලබා දෙන්නට ස්වාමින් වහන්සේ සමගින් සජීවී ලෙසින් ඉතින් අපට අවධානය යොමු කරන්න පෙර අප අද වැඩසටහනට ස්වාමින් වහන්සේ පසුගිය සඳුදා අඟහරුවාදා සහ ඊයේ දවසේදී මේ පිළිබඳව දේශනා කොට වදාලා. නමුත් අද වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගන්නට අපි කෙටියෙන් මේ දැනගන්නට කටයුතු කරමු අපේ ස්වාමින් වහන්සේගෙන් විතක්ක සංතාන සූත්‍රයේ අන්තර්ගත වන මූලික කරුණු පහ පිළිබඳව ස්වාමින් වහන්සේ අපි කෙටියෙන් හැඳින්වීමක් කරොත් හොඳයි කියලා මම හිතනවා. සම්මා සම්බුදු සරණයි හැමදෙනාටම අපි මේ සතිය පුරාවටම පුහුණු කිරීම වශයෙන්, පැවරීම වශයෙන් මේ කාරණා පහ පුරුදු කරන්න කියලා මතක් කරලා තිබුණා. වැඩි දිනෙක සිහිපත් කරලා තිබ්බා මේක අපිට ජීවිතේට ඉතාම ප්‍රායෝගිකව යෙදෙමින් තියෙනවා. මේක හරි පුදුමයක් කියලා එක ගැටලුවක ඇත්තම ගැටලුවක් නෙවෙයි ගැටලු බලනකොට ඒක අදහසක තිබුණා මේක අපිට හරි පුදුමයක් මේක හරීම ප්‍රායෝගිකයි අපේ ජීවිතයට මහා පුදුම ආකාරයේ වෙනසක් සිද්ධ කරගන්න පුළුවන් චින්තනය වෙනස් කරගන්න පුළුවන් කියන එක ඊටාම හොඳින් හිතට දැනුණා කියලා ලියලා වෙලා තිබ්බා. <clears throat> ඒ මොකද අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට ගොඩ ගැහෙන කෙලෙස් ධර්මයන් එකතු වෙන. ඇත්තට මේ සූත්‍ර ධර්මය අදිචිත්තය වඩන අයට කියලා කියන්නේ සිත දියුණු කරගන්න පුරුදු වෙන අය කාලෙන් කාලෙට පුහුණු කරන්න ඕන ක්‍රමවේද පහක් විදිහටයි තියෙන්නේ. ඉතින් අපි බොහෝ සාකච්ඡා කරපු හින්දා මේක සාකච්ඡාවට ඉඩ තියාගන්න ඕන හින්දා අපි මේකෙදි කෙටියෙන් මතක් කරන පළවෙනි කාරණාව විදිහට අපි මතක් කරේ අකුසලයක් ආවොත් ඒ අකුසලය අපේ සිතට නැගුණාට පස්සේ උදාහරණයක් විදිහට කාත් එක්ක හරි තරහ ගියොත් අපේ සිත විසින්ම ඒ අකුසලය ඒ කියන්නේ තරහා අපේ පාලනයකින් තොරව නැවත නැවත මතක් කරනවා. මතක් කරනවා විතරක් නෙවෙයි ඒක ගොඩ ගහනවා. ඒ කියන්නේ මේ දැන් අපි තරහ ගියාට පස්සේ එයාගේ ගැනම තරහෙන් තරහෙන් තරහෙන් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. ඒක ඇත්තටම මෙනෙහි කරනවා නෙවෙයි මෙනෙහි වෙනවා. මොන හරි දෙයක් ඕන කියලා හිතුනොත් ඒත් එහෙමයි. ගයක් හදන්න ඕන කියලා හිතුනොත් ඒ ඊට පස්සේ පාර යනකොට පවා ගෙවල්මයි පේන්නේ. ඒ වගේ ලෝභය, දේශය ආදී අකුසලයන්, ඊර්ෂියාව, ක්‍රෝධය අපි හොඳටම දන්නවා කුණු කර කර කුණු එකතු වෙනවා වගේ හරියට සරව තියෙන තුවාලයක සරව තියෙන තැනකට සරවම එකතු වෙනවා වගේ මේ මොනවා හරි අකුසල විතර්කයක් ආපුවාම ඒ විතර්කය අපි අපේ කිසි පාලනයකින් තොර එක දිගට එනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම පළවෙනි ක්‍රමයේ විදිහට මේ වගේ එකක් දැනගෙන දැනගත්තට පස්සේ ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයන් තියෙනවා. ඒ කුසලයෙන් ප්‍රහාර එල්ල කරන්න කියලා තමයි විතක්ක සන්තහාන සූත්‍රයේදී සඳහන් කරලා තියෙන්නේ. ඒ ඒ අකුසලයෙන් අකුසලය මැඩපවත්වන්න ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයක්. මෙනෙහි කරන්න කියලා. එහෙම කරලා කරන්න කියලා තියෙනවා. ඉතින් ඒක අපහසුයෙන් තමයි අපහසුයි අකුසලයේ ප්‍රබලයි නම් කුසලයේ දුබලයි නම් අර ඒකේ උපමාවක් තිබ්බේ ලී කොටයකට ලොකු ඇණයක් ගහලා තියෙනවා. ඒ ඇණයට අපි ළඟ තියෙන කුසලයේ නිකන් චූටි ඇණයක් වගේ. ඒ චූටි ඇණය වටේට තට්ටු කරන්ඩ වටේට තට්ටු කරපුවාම අරක බුරුල්ලලා ගලවලා දාන්න පුළුවන් වගේ අර තියෙන චූටි කුසලය අරගෙන ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියලා. ඒ කියන්නේ අපිට කෙනෙක් පිළිබඳ තරහක් ආවම නමුත් අපිට එයාලංගේ යාගෙන කොයි දවසක හරි කොතැනකද හරි මොන හරි කාරණාවකින්ද චූටි මිත්‍රත්වයක් තියෙනවා. තරහයි මිත්‍රත්වය දෙක එකට එන්නේ නැහැ. ඒකින්ද අර මිත්‍රත්වය වර්ධනය වෙන විදිහට මෙනෙහි කරන්න කියලා මේ කියන්නේ. ඊළඟට එහෙම කරාට බැරි අවස්ථා එනවා. බැරි අවස්ථාවක් වහම දෙවෙනි කාරණාව තමයි තමන්ගේ මේ අකුසලයේ මේ නැగిලා එන අකුසලය යම් විදිහකින් ක්‍රියාත්මක වුණොත් සිද්ධ වෙන්නේ මොනවද මට සිද්ධ වෙන පාඩු කියලා ආදීනව මෙනෙහි කරන්න කියලා ආදීනව මෙනෙහි කරන්න කියලා එතකොට අරක අඩු වෙලා යනවා ඒකට තියෙන්නේ නිකන් සර්පකුණක් මලකුණක් හරේ එල්ල ගත්තොත් කියලා වගේ අදහසක් ඉතින් එහෙම කරපුවාම අරක මට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මේක කරොත් මම අර හවලාට ගැහුවොත් මම නැත්තම් මේ මේ නරක වැඩේ කරොත් හොරකම් කරොත් දැන් හොරකමක් උනත් කරෙන්නේ හොරකම ගැන හොරකම ගැන ගොඩ මෙනෙහි කරපහා තමයි ඒක නොකර ඉන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. කාමයේ වර්ධව හැසිරීමත් එහෙමයි. ඒ වගේම වැරද්දක් කරන්න ඕන කියලා විතර්ක පහළ වුණාට පස්සේ ඒක ඒක තුලින්ම ගොඩනැගිලා ගොඩනැගිලා ගොඩනැගිලා ආයින් වෙනවා. ඒක ක්‍රියාත්මක භාවයට යනවා. හැබැයි කාමයේ වර්ධව ඇසීමේ ආදීනව චුට්ටක් හරි මම දන්නවනම් අන්න ඒක මෙතෙන්ට මෙනෙහි කරන්න පටන් ගත්තාම මේ චූටි දේ මේකෙන් සිද්ධ වෙන සියලු දේ අන්න එතකොට ඒක අරක යට වෙලා යනවා. එහෙම බැරි වුණොත් ඒක තමයි පළවෙනි එක. බැරි වුණොත් මේක කරොත් මට ඇවිත් තියෙන අවනම්බු මාව සමාජයේ පිළිකුල් භාවයට පත් වෙන හැටි මගේ ඇතුලේ මට චෝදනා එන විට ඒවා මෙනෙහි කරන්න කියනවා. එහෙම කරලත් මේක අඩු වෙන්නේ නැතුව ප්‍රබලව තියෙනවා නම් ඒ ගැන අර සිහිනමවනවා කියන්නේ අපි. ඒ කියන්නේ එක එක සිද්ධි දැන් කාට හරි ගහන්න ඉන්නවා නම් අපි කීප වතාවක් ඊට කලින් ගහලා ඉවරයි. බයින්ඩ් ඉන්නවා නම් බැනලා ඉවරයි. බැන්නහම මට මම දැන් බැන්න මං හන්දාවට මෙයාට බයිනවා හොඳටම. බැන්නහම මට මෙහෙම කියයි. කිව්වොත් මම මෙහෙමයි කියන්නේ. එතකොට මට මෙහෙම කියයි. එතකොට මෙහෙමයි කියන්නේ කිය කිය අපි අර එතන සිද්ධිය හිතේ හිතෙන් ක්‍රියාත්මක කරනවා. අන්න ඒක කරන්න එපා කියනවා. වෙන එකක් මතක් කරගන්න කියනවා. නැත්නම් ඒක අමතක කරලා දාන්න කියනවා. හතරවෙනි එක විදිහට මූලස්ථානය මෙනෙහි කරන්න කියලා. ඒ කියන්නේ හේතුව මෙනෙහි කරන්න කියලා කියනවා. අරකත් බැරි වුණා, තුනක් බැරි වුණා. බලන්න කොච්චර ප්‍රායෝගිකද මේවා කියලා. එතකොට කොච්චර මේ අපිට මේ මේ හිත රැකගන්න මේ විතක්ක සංධාන සූත්‍රයේදී කොච්චරනම් හිත රැකගන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් දේවල් අපිට කියලා තියනවද කියලා. ඊළඟට අන්තිම එක විදිහට එහෙමත් බැරි වුණොත් යටිතල් උඩුතල් වලට තද කරගෙන අත් මිටිමලව කරගෙන මේ කරන්නේ නැහැ කියලා වීරයන්ට සඳහන් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට අපි ක්‍රියාත්මක කරොත් ඇත්තටම අනවශ්‍ය අකුසල් සියලු අකුසල් අපිව මුලාවටපත් කරනවා. ඇත්ත වහලා දානවා. එයාගේ සියලු අකුසල් අපේ පාපයට තියෙන බය නැති කරනවා. සියලු අකුසල් සිත් පාපයට තියෙන ලැජ්ජාව නැති කරනවා. සියලු අකුසල් සිත් අපේ හිත නසන්සන් කරනවා. ඒ මෝහය, අහිරිකය, අනුතප්පය, උද්දච්චය. ඒ කියන්නේ හැම අකුසලයක්ම එක්ක නැගෙන හිතේ ඇති වෙන ස්වභාවයන්. ඉතින් එවැනි අසහනකාරී තත්වයකට වේදනාකාරී තත්වයකට අපිව පත් කරන අකුසලයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ඉඳ මම මතක් කරේ අනිවාර්යයෙන්ම මේක ප්‍රායෝගිකව මේ සතිය කරන්න හැබැයි දිගටම කරන්න පුළුවන්කම දිගටම කරන්න පුළුවන්කම තියෙනවා මේවා යසිත මහත්මයා අපි ඇත්තටම පුදුම විදිහට ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් මේවා තියෙන වටිනාකම දැනුණාම ඒ කියන්නේ අපේ විනාශය අපේ අසහනය අසරණකම සම්පූර්ණයෙන්ම නැති වෙලා එතකොට තමයි නියම ශ්‍රද්ධාවක මුදින මුදුල් මණුන් කඩක් වගේ බුදුජාන් වහන්සේගේ ධර්මයේ මට ලැබිලා තියෙන ලාභය කොච්චරද කියලා කියන්න බෑ කියලා අධික ප්‍රීතියක් උපදින්නේ මම කොච්චර වාසනාවන්තයෙක්ද කියලා මේ වගේ කරුණු වලින් ප්‍රායෝගිකව අපි යම් කාරණාවක් අතුල් කරගත්තාම තමයි ජීවිතේට. එහෙමයි. සතුරෙක් සතුරෙකුට අනර්ථයක් සිදු කරන්නේ කොහොමද? ඒ වගේම වෛරී පුද්ගලයෙක් තවත් කෙනෙකුට යම් අනර්ථයක් කරන්නේ කොහොමද? ඊටත් වඩා වැඩි අනර්ථයක් අයහපතෙහි පිටවාගත තමන්ගේ සිත තමන්ට සිදු කරන බවයි ධර්මපදයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් තමයි බුදු පියාණන් වහන්සේ මේ සිත රැකගන්නට, සිත පාලනය කරගන්නට, ආරක්ෂා කරගෙන යහමගට යොමු කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා මෙවැනි සූත්‍ර දේශනාවන්ගෙන් අපට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව අපේ ජීවිතවලට ප්‍රායෝගිකව ඉතාමත් වැදගත් වන බව අපට පැහැදිලි වුණා. මේ කරුණ උපහ ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කළා කෙටියෙන්. ඔබට පැහැදිලි වන්නට ඇති. මේ අපේ ජීවිතවලට කතරම්නම් ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්ද? එය අවශ්‍ය වන්නේ කෙලෙසින්ද කියන දේ පිළිබඳව. මම සූදානම් වන්නේ ප්‍රේක්ෂක ගැටලු කිහිපයකට අවධානය යොමු කරන්නට විශේෂයෙන්ම සිහිපත් කළ යුතු මේ අවස්ථාවේ දිනකට බෞද්ධ නාලිකාවට ලැබෙන ලිපි ප්‍රමාණයෙන් භාගයකටත් වැඩි ප්‍රමාණයක් අපේ වැඩසටහන සම්බන්ධ වෙන ලිපි ස්වාමීන් වහන්සේ. තරම් ශ්‍රාවක පිරිසක් මේ වැඩසටහන හා එක් සම්බන්ධ වෙලා සිටිනවා. බොහෝ දෙනා Tamanට මතුවන ගැටලු විසඳා ගන්නට ස්වාමින්වහන්සේට කියලා විසඳා ගන්නට ලිපි අපට යොමු කරනවා. ඉතින් තමත් හොඳ ප්‍රවණතාවයක් අපි හිතනවා Tamanට මතුවන ගැටලුවක් ස්වාමින්වහන්සේගෙන් දැනගන්නට ලැබීම නිවැරදිම සහ ප්‍රඥාවන්තම ක්‍රියාවක් ස්වාමින්වහන්සේගෙන් ඒ අවාට නිවැරදි විසඳුම් ලබා ගන්නට අවස්ථාව තිබෙන නිසා මාවනල්ලි ප්‍රදේශයේ අසන්නෙක් අපෙන් අසා තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සිහිපත් කළ මේ කාරණා පහ අනුගමනය කිරීමේදී මේවා පිළිවෙලටම සිදු කළ යුතුද කියන කාරණාව. දැන් ඔබ වහන්සේ සිහිපත් සඳහන් කළ පිළිවෙලට පිටින් ඒවා ඒ අනුපිළිවෙල වෙනස් කර ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව. ඔව් ඒකට කාරණාවක් තියෙනවා. ඒත් එක මම මතක් වෙච්ච දෙයක්ත් කියන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න සාකච්ඡාවේදී ගන්නේ ඒ සතියට අදාළ මාතෘකාවේ ගැටලු ටික. නමුත් අපි මේ සතියේ ගැටලු ගැටලු තෝරන වෙලාවේ අපි ඇත්තටම සාකච්ඡා කරා අද දවසේ මතක් කරගන්නත් ඕනේ කියලා මේ අනිකුත් ගැටලු වලට තවස්තාවක් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ එදා සතියට අදාළ ගැටලු ටික කතා කරනවා වගේම මොකද හුඟක් අයගේ ගැටලු මේ සති දෙක තුනක් පහුවෙලා ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඒකෙන්ද මේ ගැටලු කිහිපයක් සාකච්ඡා කළේ සතියට අදාළ ප්‍රශ්න අනිකුත් ගැටලු කිහිපයකුත් මේ සාකච්ඡා කරනවා කියලා. දැන් මේ ප්‍රශ්නෙට ගත්තොත් එහෙම මේකේ මේ තියෙන පිළිවෙල හරි අපූර්ව පිළිවෙලක්. ඒක අත්දකින්න කෙනාට හොඳට තේරුම් ගන්න පුළුවන් හොඳටම. මොකද පළවෙනි ක්‍රමය කියන්නේ අර තමයි අපි කවදා හරි මේක යටපත් කිරීම සඳහා අවශ්‍ය වෙන පළවෙනි එකෙන් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රිය එනකොට දස්මිතිකාගෙන එක යටපත් කරත් ආදීනව මෙනෙහි කරමින් යටපත් කරත් ඊළඟට මේකට මේකට හේතුව මෙනෙහි කරලා යටපත් කරත් වෙන මොනවා හරි මතක් කරලා තරහ යටපත් කරත් කවදා හරි අපිට මේක යටපත් කරන්න වෙන්නේ ඒ කියන්නේ හැමදාම එහෙම දත්මිතිකාගෙන ආදීනව මෙනෙහි කරගෙන ඉන්න වෙන්නේ නැහැ මෛත්‍රිය වැඩිලා තිබුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කරන්න කියන්නේ මෛත්‍රිය මේක යටපත් කරන්න පුළුවන්ද කියලා බලන එකයි. එතකොට බැරි නම් අනිත් එකට යන්න කියන්නේ. ඊට පස්සේ ආදීන මෙනෙහි කරන්න කියනවා. ඊට පස්සේ අමතක කරන්න කියනවා. ඊට පස්සේ හේතුව මෙනෙහි කරන්න කියනවා. ඊට පස්සේ වීර්යයෙන් දස්මිතිකාරණය කරන්න කියනවා. දැන් මේ පහම පුරුදු කරන කෙනාට තේරෙනවා මේ පහ පිළිවෙලට පුරුදු කරොත් පළවෙනි එකෙන් අසාර්ථක කරලා අපි හිතමු පස්වෙනි එක දක්වාම ගියා කියලා. පළවෙනි දවසේ ආ දස්මිතිකාරණයක යටපත් කරගත්ත ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව. හැබැයි දවස් අධ්‍යයක් යනකොට හතරවෙනි පියවරට එනකොට හරියනවා. හැමදාම පහට යනකම් යන්න ඕනේ ඒක ඒක අත්දකින්න පුළුවන් වෙන්නේ ප්‍රායෝගික කරන කෙනෙකුට. දැන්ට සමහර මේ සතිය මේක කරා නම් දැන් අද හතරවෙනි දවසට ඇවිල්ලා අද උදේ තරහ ගියා නම් තරහත් එක්ක ඒ වගේ වැඩ පිළිවෙලක් කරගෙන හිටිය කෙනෙකුට අනිවාර්යයෙන්ම දැන් තුන්වෙනි දැන් තුන්වෙනි පියවර පුළුවන්. මොකද මතක් කරනකොටම අමතක කරලා දාන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මතක් වෙනකොට අමතක කරන්න බෑ වෙන දෙයක් මතක් කරනකොට ඉස්මතු වෙවි මේක මතුවෙනවා. දැන් අරක පුහුණු කරුවාට පස්සේ අන්තිමට මේක ප්‍රතිඵලය අගට එනකම් ආපු කෙනා දවසින් දෙකෙන් හතරෙනි පියවරෙන් ඉවර වෙනවා. තුන්වෙනි පියවරෙන් ඉවර වෙනවා. ඊළඟට ආදීනව මෙනෙහි කරනකොටම තරහ නැත යනවා. අම්මෝ තරහ ආදීනව මේවයි කියලා මෙනෙහි කරනකොටම මට මේකයි වෙන්න තියෙන්නේ කියලා අන්තිමට අර චූටි මෛත්‍රියට ඉඩ තියෙනවා. ඒකින්ද බොහෝ විට මේක පිළිවෙලට එනවා. හැබැයි හොඳට පුහුණු කරන කෙනෙකුට සමහර වෙලාවට ඔය පහෙන් එකක් ඉස්මතු වෙලා අරක යට වෙන ලාවල් තියෙනවා. ඉතින් ඒකට නිදහසේ හිතන්න මට එහෙම වුණා කියලා ගැටීමක් වෙන්න එපා. ඒක වුණොත්. හැබැයි මේක හිතලා කරනකොට පිළිවෙලට කරන්න හැම වෙලෙම. නමුත් පුරුදු කරාට පස්සේ කොතනින් හරි එකක් ආදීනව හොඳට ප්‍රබල වෙච්ච කට්ටියට ඉක්මනට ආදීනව මතක් කරලා මේක යට වෙන ස්වභාවයක් තියෙනවා. හේතුව වැඩිපුර පටිච්චසම්පාදය ආදී මෙනෙහි කරන කෙනෙකුට එතන මතුවෙන ගතියක් තියෙනවා. ඉතින් එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි යට වෙන්න යෝනේ. ඒක වෙන්න අරින්න හැබැයි අපි හිතලා මේක කරන්ඩ පුහුණු කරන කාලෙදි පිළිවෙලට කිරීම හරිම වටිනවා. බොහෝ වටින ඉතා ප්‍රායෝගික ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ. අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දේ සමිනාස ගැටළු විසඳන්න උත්සාහ කිරීමනේ වඩා වැදගත් වෙන්නේ. ඉතින් සමිනාස අපේ දේශනා කොට වදාළේ මේ අනුපිළිවෙල වෙනස් කර හැකිද යන පිළිබඳව විශේෂයෙන්ම මේ මාවනල් ප්‍රදේශයේ අසන්නෙක් තමයි අපෙන් මේ ගැටලුව විමසලා තිබුණේ. ඉතින් එතුමාන්ට වගේම ඒ ශ්‍රාවකයාට වගේම අනිකුත් අයටත් එය පැහැදිලි වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ විතක්ක සන්තාන සූත්‍රය පිළිබඳවනේ මේ සතියේ ස්වාමීන් වහන්සේ කියා දෙන්නේ වරකපොල අසන්නියක් අපෙන් අහලා තියෙන ස්වාමීන් වහන්සේ විතක්කේ නැත්තම් විතර්කේ කියන වචනය පැහැදිලි කර දෙන්න කියලා. ඔව් මම හිතන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය ගැන අපි පොඩ්ඩක් කතා කරා ඉස්සෙල්ලා මේ මූලික විග්‍රහයේදී අපේ අනුදැනුමකින් තොරව අපි මොන හරි සිතුවිල්ලක් ගත්තාම මේක කුසල අකුසල දෙකක් එකම එකක් ඒක ඒක කියන්නේ ප්‍රකීර්ණක චෛතසිකයක් අර මේකට කියන්නේ මේ වගේ චෛතසික ධර්ම වලට කියන්නේ කපටියාලුවා කියලා. කපටියාලුවා කියලා කියන්නේ දැන් අපි හොඳ වැඩක් කරනකොටත් එයා අනුමත කරනවා. නරක වැඩක් කරද්දි දැන් අපි කැමැත්තෙන් කරන නරක වැඩක් තියෙනවා නම් එයා විරුද්ධ වෙන්නේ නැහැ. එයා දන්නවා නරකයි කියලා. හැබැයි විරුද්ධ වෙන්නේ නැහැ. ඒකටත් උදව් කරනවා. මොකද අපේ හිත යොදා ගන්න. හොදා හදා ගන්න ඕන හින්දා. ඒක කියන්නේ කපටියාලුවා කියලා. ඒ වගේ තමයි ප්‍රකීර්ණයි චෛතසික ගැන කියලා තියෙන හිම එකක් මේක විතර්ක කියන්නේ. අපි දන්නවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියලා අකුසල විතර්කයන් තියෙනවා. නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා කියලා කුසල විතර්කයන් තියෙනවා. එතකොට මේ විතර්කයේ ස්වභාවය තමයි හිත ඒ අරමුණ නැවත නංවන ගතිය. අපි අපි හිතුවේ නෑ අපේ හිතේ තියෙනව නේද එහෙම දෙයක්. කාත් එක්ක හරි තරහා ගියාම අපි මොන වැඩේ කරත් ඒ තරහ මතක් වෙනවා. කාත් කාවරු හරි ගැන අපි ලොකු ලෙන්ගතුකමක් ඇති වුනහම මොන වැඩේ කරන්න ගියත් ඒක මතක් වෙනවා. ඒක කවුද කරන්නේ? ඒක කොහොමද වෙන්නේ? ඒක කවුරුවත් කරන එකක් නෙවෙයි. හිතේම තියෙන ස්වභාවයක් තමයි අපිට ඇතිවෙච්ච අකුසලයේ ප්‍රබලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ සිත විසින් සිතත් එක්කම කියන අන්‍යෝ ක්‍රියාවකට කියන චෛතසික කියලා ඔන්න ඔය හිතේ නංවනවා. හිත හිත උසලා ආයේ අරමුණෙන් තියෙනවා. ආයේ අරමුණෙන් තියෙනවා. ආයේ අරමුණෙන් තියෙනවා. අන්න ඒ කෘත්‍ය સિદ્ધ කරන්නේ විතක්ක කියන චෛතසිකය. ඒක හොඳ පැත්තට හැරුණොත් හොඳ පැත්තටම ඇදිලා යනවා. ඒකේ තියෙන වැඩේ තමයි හොඳ පැත්තට හැරුණොත් මේක හොඳ පැත්තටම ඇදිලා යනවා. නරක පැත්තට හැරුණොත් නරක පැත්තටම ඇදිලා යනවා. ඉතින් ඒකේ මාර්ගයේ කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ. තුවාලය සුද්ධ කරද්දී ඒකේ තියෙන සරව ටික ඔක්කොම කොච්චර රිදුනත් මේ තුවාලය සුද්ධ කරන එක කියන පොඩ්ඩක් ඉඳ පොඩ්ඩක් ඉඳ මේක අයින් කරන්න ඕනේ කියලා අයින් කරනවා. චුට්ටක් හරි ඉතුරු වුණොත් බෙහෙත් අහන්නෙත් නැතුව අර සරව තියෙන තැනට සරව එකතු වෙන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ අපේ හිතේ ඇති වෙන අකුසලයට අපි ඉඩ දුන්නොත් ආය ආය ආය ආය ඒක වැඩි වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි කුසලයට ඉඩ දුන්නොත් කුසලයේ වර්ධනය කරන්න පටන් ගත්තොත් ඒක එක දිගට වර්ධනය වෙන්නේ ඒකෙන් ඒකෙන් හිත නංවනවා. ඒකේ ඉහළම තලයක් තමයි. මෙතනදී ඒක නොකියම් බෑ. ඉහළම තමයි තලයක් තමයි කුසල පැත්තෙන් විතක්ක කියන චෛතසිකයෙන් ගන්න උපරිම වැඩේ ගන්න තැන තමයි ධ්‍යාන බලයක් කියලා කියන්නේ. ධ්‍යාන බලයේ තියෙන අංග වලින් එකක් තමයි විතක්ක කියලා කියන්නේ. ඒ මොකද ඒ වෙලාව වෙනකොට විතක්ක චෛතසිකේ එකම අරමුණ හිතේ නංවනවා එක දිගට. එකවර එකවර එක හැම හැම චිත්තක්ෂණයකම එකම අරමුණ නංවනවා හිතේ. එතකොට එයාට කරන්න දෙයක් නැහැ තියෙන්නේ ඉන්නයි. අර තමන් කලින් වර්ධනය කරපු කුසල සිතුවිල්ල හිත හිර වෙනවා. චේතසෝ අබිනිරෝපණා කියලා කියන්නේ ඒකයි. ඉතින් බොහොම මේ පැහැදිලි විග්‍රහයක් ධර්මයේ තියෙනවා මේ ගැන. මේවා අපි දැනගත්තාම අපේ ජීවිතය පිළිබඳව දැනගන්නේ. එතකොට අපේ ජීවිතේ ජීවත් කරනකොට මට අයිති නැති මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා මෙතන. එහෙනම් මේක පාලනය කරගත යුතු ආකාරය පිළිබඳව ලොකු අදහසක් ඇති කරගන්න පුළුවන්. විතක්ක කියන චෛත්‍යකේ මොකක්ද කියලා තේරුම් ගැනීම. එහෙමයි. ඉතින් මම අනිත් එක හිතන දෙයක් මම බොහොම මේ සතුටු වෙනවා අපි මේ වැඩසටහනට සම්බන්ධ වෙන අය එවන ගැටලු දිහා බලපුවාම ඇත්තටම ඒවා ප්‍රායෝගික යෙදීම් කරමින් එවන ගැටලු කියලා අපිට බොහෝ වශයෙන් හිතන්න අවස්ථාවක් තියෙනවා. එහෙම සවනස මේ මම පෙර සිහිපත් කළ ආකාරයට බොහෝ දෙනා මේ අපට ලිපි මාර්ගයෙන් Tamanට මතුවෙන ගැටලු වලට විසඳුම් ලබා ගන්න කටයුතු කරනවා. බොහෝ දෙනා මේ ලිපි ස්වාමීන් වහන්සේ සංකලා කරන ලිපි දේශ බැලීමේදී අපට සිතා ගන්න පුළුවන් කොයි ආකාරයකින්ද වුණ මේ සඳහා මේත් එක්ක ඒකාත්මික වෙලා තියෙනවා. තෝරගද්දිත් අපි ඇත්තටම පොදු ලිපි ඒ කියන්නේ ප්‍රශ්න ඒකයි අපි නම සඳහන් කරන්නේ නැත්තේ ඇත්තටම මේ එක සමාන ප්‍රශ්න ඔක්කොගෙම ඒකට පොදු ප්‍රශ්න ලියලා තියෙන අයගේ ටික තමයි තෝරගන්නේ හුඟක් වෙලාවට තෝරගැනීමේදී කරනවා. එක සමාන ප්‍රශ්න සියල්ල ඒකාත් ඒකාස් කරලා නියෝජනය කරමින් තමයි අපි ස්වාමින් වහන්සේ එක් ගැටලුවක් සාදාගෙන ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නේ. මේ ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයට මේ සියල්ල ප්‍රායෝගිකව දැන් බොහෝ දෙනා අනුගමනය කරන්න කටයුතු කරනවා. ස්වාමින් වහන්සේ මට මේ පසුගිය දිනක සම්බෝධි විහාරස්ථානයේ මුණ ගැසුණා. මම හිතන්නේ අපිට ඉන්න ලාබාලම ශ්‍රාවකයෙක් වෙන්නට පුළුවන් අවුරුදු 6ක දරුවෙක්. ඒ දරුවා මේ කැලණියේ පැවති ලෝදිනන බුදුමග වැඩසටහන සම්බන්ධ වෙලා තිබුණා. දිනපතා ඒ පුංචි දරුවා දැන් පාසලේ එක වසරේ මං හිතන්නේ පළවෙනි ශ්‍රේණියේ ඔහු ප්‍රත්‍යක්ෂ සටහන ක්‍රියාත්මක කරනවා gedara. ඉතින් අපිට ඒ සටහන් පෙන්නුවා. ඉතින් ඊටමත් සතුටුයි අපිට කුඩා කාලේ ඉඳන්ම ස්වාමීන් වහන්සේ මේ මේ ක්‍රියාමාර්ග වලට යොමු වීම මොකද පුංචි කාලේ ඉඳන් මේවට යොමු වෙනවා කියන්නේ ඉදිරි කාලයේ වැඩි වෙහෙසක් මහන්සියක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ලස්සන නමක් දාලා තිබේ දිනසන්තාන්ට හෙළ බොදු දරුවෙකුගේ අභිමානවත් දින සටහන කියලා දාලා තිබ්බේ. මම හිතනවා ස්වාමීනාතර මුණ ගැහෙන්නේ නැති අපේ දරුවා හම්බුන්නේ නැහැ. නමුත් ඒ දින සටහන මට පෙන්වගෙන අල්ලා. අවුරුදු 6ක පුංචි දරුවෙක් මේ සටහන අනුගමනය කරනවා ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් මේ වැඩසටහන් මාලාව හා එක්කාසු වෙලා දෙලෝ දියුණුව සරසා ගන්න අද අදම කටයුතු කරන හැටියට. ස්වාමීන් වහන්සේ දැන් අපට යොමු වෙලා තියෙන තවත් ගැටලුවක් පිළිබඳව තමයි ඊළඟට අපි අවධානය යොමු කරන්නේ විතක්ක කියන්නේ විතර්කය කියන්නේ කුමක්ද කියන කාරණාව කලින් අප ස්වාමීන් වහන්සේගෙන් දැන කියාගත්තා. ප්‍රත්‍යක්ෂ වැඩසටහන් මාලාව අකණ්ඩවම නරඹන ශ්‍රාවකයෙක් අපද මෙන්න මේ ගැටලුව යොමු කරනවා ස්වාමීන් වහන්සේ. හතරවෙනි කාරණාව වන මූලය මෙනෙහි කිරීමේදී භාවිතා කළ යුතු ස්ථිර ක්‍රමවේදයක් තිබේද කියලා. ඔව් මූලය මෙනෙහි කිරීමේදී ස්ථිර ක්‍රමවංගයකට කියන උදාහරණය කියන්නම් ස්ථිර ක්‍රමවේදයක් ඕනද නැද්ද කියලා ඒකට අපි තේරුම් ගන්න පුළුවන්. මොකද හුඟක් අයට බුදුරජාණන් වහන්සේ යොදලා තියෙන උපමාව සාකච්ඡා කරපුවාම අපිට මේක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඒක කියලා තියෙන උපමාව තමයි කෙනෙක් හයියෙන් යනකොට හයියෙන් මම දැන් හයියෙන් යනවා කියලා දැනගෙන යනවා. හයියෙන් යනවා කියලා දැනගෙන ඇයි මං හයියෙන් ගමන් කරන්නේ කියලා. ඊළඟට හිමින් යනවා නම් හිමින් ගමන් කරන්නේ ඇයි කියලා දැනගෙන ගමන් කරනවා. ඒ වගේ දැන් හයියෙන් යන්න කාරණා ගොඩක් තියෙනවානේ. ඒ කාරණා දැනගෙන ගමන් කරනවා. හිමින් යන්න කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ කාරණාව දැනගෙන ගමන් කරන හේතුව දැනගෙන ගමන් කිරීම. ඉතින් ප්‍රකට වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. දැන් අපිට වැඩියෙන්ම දැනෙන විදිහක් තියෙන්න පුළුවන් උදාහරණයක් විදිහට මට කේන්තියක් එනකොට කවහරි ගැන කාගේ හරි නරක වචනයක් හින්දා මට මේ කේන්ති එන්නේ කාගේ හරි කාගේ හරි නරක වචනයක් කවුරුහරි මට නරක විදිහට මේ බැන්න කියලා හිතන්නකෝ ඊට පස්සේ මේ දැන් මගේ අදහස මෙයා බැන්න හින්දා මම දුකෙන් ඉන්නවා. මෙයා බැන්න හින්දා මම තරහෙන් ඉන්නවා කියලා. නමුත් ඒක නෙවෙයි නිවැරදි හේතුව. නිවැරදි හේතුව තමයි අපි හැමදාම කියන්නේ පුළුවන් නම් මේක පුරුදු කරන්න කියලා. මේක පුරුදු කරගත්තොත් කොච්චර වටිනවද? කවුරු හරි මට බයිනකොට මම දැනගන්න ඕනේ මේකට මේකත් එක්ක තරහා යන්න හේතුව එයාගේ බැනීම නෙවෙයි. ප්‍රිය වචන කෙරෙහි මට තියෙන තණ්හාව. මට දුකක් ඇති වුණා නම් අනිත් අයගේ නපුරු වචන මොකද රහතන් වහන්සේට පරුස වචනවක්වත් ප්‍රිය වචනවත් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මට මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මගේ රහතන් වහන්සේ කියන ඒ උත්තරම චරිතයත් එක්ක සංසන්දනය කරනකොට මගේ මොකක් හරි අඩුපාඩුවක්. එහෙනම් මට තරහ යන්නේ ඇයි? බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඒ පුහුණු වීම කරලා ඒවා අයින් කරගන්න පුළුවන් කාලෙක මම මේක අයින් කරේ අයින් කරගන්න වැඩ කරගෙන නැහැ. නේද? එහෙනම් ප්‍රිය වචන කෙරෙහි මට තියෙන තණ්හාව. එතකොට බලන්න ඒ ටික කියනකොටමත් ඒ ටික මතක් වුණොත් පව කවුරු හරි බයින වෙලාවක මට දුකක් හිතලා තරහක් ඇවිල්ලා දුකක් ඇති වෙනකොටම මට මතක් වෙනවනම් මගේ නේ වැරද්ද. නේද? කියලා අන්න. ඊළඟට අපි දුම් මොනවා කරත් මේ සමහර දේවල් තියෙනවා අපිට ඉතාමත්ම අශෝබන අයත් එක්ක අශෝබන කතා තියෙන අශෝබන ක්‍රියා තියෙන අයත් එක්ක ජීවත් වෙන්න වෙන වෙලාවල් තියෙනවා මම කොච්චර හොඳින් හිටියත් මට ඒ ඒ දුෂ්ට ක්‍රමෙන් අත මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවට මාව හරීම පීඩිත තත්යකටපත් වෙනකොට බලන්න එක කාර්තාව කාරණාවක් අපිට දැන් ඉස්මතු වෙනවා. සමහර වෙලාවල් තියෙනවා මට උස තැනක තියෙන දේක් ගන්න බෑ මාව කොට වෙලා ඉපදිලා තියෙන්නේ. හරිද? සමහර වෙලාවල් තියෙනවා මට පාරේ යන්න අමාරුයි වගේ ඒ තරමට මටම හිතෙනවා මං මහා අවලස්සන කෙනෙක් කියලා. ඒ වගේ ඊළඟට මට දැන් බවලත් කෙනෙක් නම් කොණ්ඩේ වවා ගන්න උවමනාව තියෙනවා කොච්චර වැවුවත් කපන්න වෙන තුනද වැවෙන්නේ. මේ වගේ දේවල් එක්කින්දා ශරීරයත් එක්ක තරහ යනවද? නැහැ. අපි ශරීරයත් එක්ක තරහ ගන්න නැහැනේ. එතකොට අර කියන්නේ මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ වැඩක් කරගන්නේ අන්න ඒ වගේ අපේ ජීවිතේ ජීවත් කරවද්දී සමහරට මට ලැබිලා ඉන්න දරුවෝ වෙන්න පුළුවන්. මට ලැබිලා ඉන්න ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන්. සමහර දෙමව්පියෝ වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්. ඒවා අපේ මේ ශරීරේ ලැබුණා වගේ. සමහර දේවල්. ඇයි? කර්ම. කර්මය මගේ පුරාණ කර්මයක් හින්දායි මට මේ පරිසරයක් ලැබිලා තියෙන්නේ මේ ආකාරයට. මම සමහරවිට විශේෂයෙන් අසනීප තත්ත්වයන් පවා නේද? ඒ තමන්ගේ ජීවිතයට ලැබෙන දුක්ඛම් කොටු වලට හේතුව පෙර කරපු කර්මයන්. එහෙනම් කාටවත් දොස් කියලා වැඩක්ද? ඒක මතක් වුණොත් හරි සේවක. මම පෙර අනුන්ට පරස වචන කියපු හින්දා තමයි අනුන්ට මම කේලම් කියලා බිඳවපු හින්දා තමයි මට දැන් අභූත චෝදනා එනවා. එහෙනම් මම මේවා කරලා. ඒක මතක් වුණා නම් හේතුව විදිහට. අපිට පැහැදිලිව හිතෙනවා. පෙර මං කරපු දේවල් හින්දා මට අද මේ වගේ දේවල් ලැබිලා තියෙනවා. අද එහෙනම් මං තව තව තව තව සංවර වෙන්න ඕන තව තව සංවර වෙන්න ඕන තව තව සංවර වෙන්න ඕනේ කියලා අපිට බොහෝ වශයෙන් මේවා ඒක කරගන්න පුළුවන් එහෙනම් පිළිවෙල මේ මේකෙදි පැහැදිලිවම විශේෂම හේතුවක් කියලා හේතුවක් ගන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි ධර්මයට අනුව තියෙන හේතුවක් ඒක රාශි කරගන්න ඕනේ නැත්නම් අපි ආය යන්නේ පල්ලෙහාට මෙයා බැන්න හින්දා මට තරහා ගියේ මෙයා බැන්න හින්දා මට තරහා ගියේ කියලා ගත්තොත් එහෙම ඒකෙන් දෙන්න වැඩි වෙනවා. ඒකින්ද ධර්මානුකූලව බුදුරජාන් වහන්සේ ධර්මයට ධර්මයේ තුලින් දේශනා කරලා තියෙන හේතු තියෙනවා. එක්ක කර්මය වෙන්න පුළුවන්, එක්ක තණ්හා වෙන්න පුළුවන්, එක්ක අවිද්‍යාව වෙන්න පුළුවන්, උපාදානය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්පර්ශය වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්. ඇත්තටම පටිච්චසම්පාදයෙන් මේකට එකතු කරගත්තා නම් පටිච්චසමුප්පන්නව මොකක්ද හේතුනේ කියලා ධර්මානුකූලව හොයපුවාම අන්න ඒ හේතුව තමයි අපි මේකේ මූලික හේතුව විදිහට අරගන්න හොඳයි. ඔබටත් අවස්ථාව තිබෙනවා මේ සෑම සතියකම දැන් ඔබ දන්නවා මේ 20 වන සතිය ක්‍රියාත්මක වෙන්නේ මේ මෙතුවක් කාලයකට ප්‍රතවේක්ෂා දේශනා මාලාව නැරඹූ ඔබ දන්නවා ඇති ස්වාමීන් වහන්සේ සෑම සතියකම සඳුදා දවසේ තමයි නැව් මාත්‍රකාවක් කියන්නේ මේ සතිය ආරම්භ කරන්නේ. අනතුරුව දෙවන දවසේ අඟහරුවාදා දවසේත් ඒ පිළිබඳව වැඩිදුරටත් විග්‍රහ කරන ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. බදද දවසේ තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග ඒ පිළිබඳව ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. බ්‍රහස්පතින දවසේ තමයි ඔබට ඒ කතා කළ මාතෘකාව පිළිබඳව මතුවෙන ගැටලුවට ස්වාමීන් වහන්සේ විසඳුම් ලබා දෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන්කමක් තියෙනම් බදාදා දවස වන විටවත් ඔබට ඒ ගැටලු මේ අපට යොමු කරන්න ඔබට පුළුවන්කම ලැබේවි පසුදින සජීවී ලෙසින් ඒවට විසඳුම් ලබා ගන්නට නිෂ්පාදක ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන බෞද්ධ නාලිකාව ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 කියන ලිපිණයටයි ඔබේ ලිපි ඔබ යොමු කළ යුත්තේ. ස්වාමීන් වහන්සේ අබන්පොළ ප්‍රදේශයේ ශ්‍රාවිකාවක් අපට මීළඟ ගැටලුව යොමු කරන්නේ පළවෙනි පියවර සිදු කිරීමේදී කුසලයෙන් අකුසලය මැඩපවත්වා ගැනීම සඳහා මෙනෙහි කළ යුතු කුසලයේ පිළිබඳව තොරතුරු දැනගන්නේ කොහොමද කියලා ඒ ශ්‍රාවකාව අහනවා අපි. සම්බපාපස්සතරණං කුසලස්ස උපසම්පදා කියලා තියෙන්නේ මුළු බුද්ධ ශාසනය. ඒ කියන්නේ අපි දැනග දන්න සියලු කරුණු බුද්ධ ධර්මයේ තුල අපිට ලැබෙන්නේම කුසල්. නමුත් මේවා පැහැදිලි කරගන්න ඕනකොට වෙන් කරගන්න මට දැන් අපි අභිධර්මයේ ගත්තොත් අභිධර්මයේ පැහැදිලිව අකුසල චෛතසික කුසල චෛතසික කියලා වෙනම තියෙනවා. කිසිම අකුසල චෛතසිකයක් කුසල චෛතසිකයක් එක්ක යෙදෙන්නේ නැහැ. ඒ දෙක යෙදෙන්නේ නැහැ. ඊළඟට සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල තියෙනවා මේ සූත්‍ර පිටකය හදාරනවා නම් ඒ කුසල් සහ අකුසල විශේෂයෙන් අපි සල්ලේක සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තොත් අකුසල් සහ කුසල් මට මතක හැටියට 40 ගණක් තියෙනවා ඒකේ. පටන් ගන්න තියෙන්නේ අවිහිංසාව, හිංසාව සහ අවිහිංසාව කියලා. හිංසාව වෙනුවට <coughs> අවිහිංසාව වර්ධනය කරන්න. ඒ කියන්නේ සතෙකුට හිංසා කරන්න අපි සිතක් පහළ වෙනකොට දැන් මම ඔය හැමදාම කියන උදාහරණයක් තමයි පත්තෑයෙක් මර දැක්කහම මරන්න කියලා හිතෙනවා. ඒක හිංසාකාරී අදහසක්. එයාට අපි මැරීමේදී ඇතිවෙන පීඩාවන් පිළිබඳව ඒ සතා විඳින දුක් පිළිබඳව නැවත නැවත නැවත නැවත නැවත නැවත කියලා දෙනවා. ඒ කියලා දුන්නාම එයාට අන්න අවිහිංසා සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. සංවේදීව කියන්න ඕනේ. ඉතින් ඇත්තටම අපේ දරුවන්ට අපි ඒවා කියලා දෙන්න ඕන. ප්‍රත්‍යය බලන්න බිම පොඩි වුණාම යාව කරු වෙන හැටි, යාගේ ඕජස් එළියට එන හැටි නේද? ඊට පස්සේ යාව එළියට දාපම සත්තු කන හැටි, එතකොට යාට රිදෙන හැටි, එතකොට මේ පොළොවේ ඇරිලා තියෙන හැටි, යාගේ කකුල් දඟලන හැටි, යා විඳින වේදනාව සමහර ලොකු කාලයක්. සමහරට කැරි දෙක දෙපැත්තට යන වෙලාවල් තියෙනවා. ඉතින් මේ වගේ විඳින දුක් සංවේදීව කියපුවාම ඊළඟ සැරේ අරය සරප්පුව මෙහෙම උස්සලා ගන්නකොට ගහන්න කියලා ඉක්මනට මෙයාට අවිහිංසාවේ තර්ක පහළ වෙනවා. එහෙනම් හිංසාව වෙනුවට අවිහිංසාව. ප්‍රාණඝාතය සිද්ධ කිරීම කියන්නේ අකුසලයක්. ප්‍රාණඝාතයෙන් ප්‍රාණාතිපාතා වේරමණී නැත්නම් විරමණය කියලා කියන එකට. හොරකම් කිරීම සහ හොරකම් කිරීමේ වැළකීම. කාමයේ වර්ධව හැසිරීම අකුසලයක් වැළකීම. මේ විදිහට සල්ලේක සූත්‍රයේ මේ බොහෝ කාරණා තව බොහෝ සූත්‍රවල මේ වගේ කුසල් සහ අකුසල් පිළිබඳ ලයිස්තු සඳහන් වෙනවා. ඉතින් අභිධර්මයේ කුසලයන් කුසල චෛතසිකයන් සහ අකුල අකුසල චෛතසිකයන් ගැන බලනකොට ප්‍රතිවිරුද්ධ දේවල්ක් හම්බ වෙනවා. ඒවා අධීක්ෂණය කරන්න හිංසරේ ධර්මයේ ධර්මය ගවේෂණය කරනකොට ඒ ගොඩාක් මූලාශ්‍ර තියෙනවා. දැනට අත්‍යවශ්‍ය නම් සල්ලෙක් සූත්‍රයෙන් බලන්න සල්ලෙක් සූත්‍රය තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ ඊළඟ ප්‍රශ්නය මේ ගාල්ල ප්‍රදේශයේ ශ්‍රාවිකාවක් තමයි අපිට යොමු කරලා තියෙන්නේ. දැන් මේ තරහා ගිය විට ලෝකේ තියෙන ජනප්‍රියම අපිට උනත් බොහෝ දෙනා කියන දේ තමයි තරහම පොඩකින් පොඩකින් එකේන 10ට පොඩක් ගණන් කරලා ඉන්න කියලා කියනවා අපිට පැතේ ඉහිලා ගණන් කරන්න කියලා කියනවා. දැන් මේ ශ්‍රාවිකාව අහන්නේ අපෙන් තරහ ගිය විට එකේ සිට 10ට ගනිමින් තරහ අඩු කරන ක්‍රමවේදය මනෝවිද්‍යාවේදී හඳුනා තියෙනවා කියලා සඳහන් කරනවා. ඔබ වහන්සේ සඳහන් කළ මේ පිටක සඳහන සූත්‍රය ඇතුළත් කාරණාවන්හි තුන්වෙනි පියවර ඒහා සමගාමීයි කියලා එයාට හිතෙනවා. ඉතින් මේ එනිසා මේ මනෝවිද්‍යාව හා බුද්ධ ධර්මයක් අතර තියෙන සම්බන්ධතාවය සංසන්දනය කළ හැකිද කියලා එයා ඔබ වහන්සේගෙන් විමසනවා. මනෝවිද්‍යාව සහ බුද්ධ ධර්මය පැහැදිලිව දෙකක්. මොකද මනෝවිද්‍යාව අපි කොතනකවත් ආරියෂ්ඨාංග මාර්ගය දකින්නේ නැහැ. මනෝවිද්‍යාවේ ඒ තරම්ම ඉහළට ඒ කියන්නේ අපි දන්නවා චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති කියන්නේ ඒ කියන්නේ චින්තන විප්ලවයක් සිද්ධ වෙන විදිහ ක්‍රමානුකූලව අපි මේව ගවේෂණය කරොත් අපිට හරි දුක හිතෙනවා. ඇයි මම මේ වැටවල් ඉඩම් කඩම් දරුවෝ ආදී ගැන තණ්හාව. මං කියන්නේ දරුවෝ අතරින්ද වැටවල් අතරින්ද ඉඩම් අතරින්ද කියලා නෙවෙයි. මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් පිළිබඳව තණ්හාවෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මැරෙනකම්ම ඉන්නේ. ඇයි මං පීඩාව විඳින්මින් හිටියේ ඇයි කියලා දුක හිතෙනවා. අවසාන කාලය වෙනකොට ඒකෙන් අපි ධම්මම අනුතුරු අඟවනවා ඒ පසුතැවිලි සිතුවිල්ල ඇති වෙලා කර කියා ගන්න දෙනත සසරම සසරම මහා අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙන තුරු ඔහේ ඉන්න එපා කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අවධාරණය කියන දෙයක් මේ මහණෙනි මේ බුද්ධ ශාසනයේ ඇරෙන්න අවසන් පරිනිර්වාණ මංචකයේදීම වෙනත් කිසිම තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැත්නම් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය දකින්න හම්බෙන්නේ නැහැ කියලා. නමුත් මේ කියන ප්‍රශ්නේ ආසන්න ප්‍රායෝගිකව මේ ලෞකිකව සිද්ධ වෙන අවස්ථාවලදී හුඟක් වෙලාවලදී මනෝවිද්‍යාවේ තියෙන ක්‍රමවේද එකක්වත් බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ක්‍රමවේද එකක්වත් මනෝවිද්‍යාවෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නමුත් අපි දකින්න දෙයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මනෝවිද්‍යාවේදී කියනවා පීඩන දරන්න එපා. ස්ට්‍රෙස් තියාගන්න එපා. රිලීස් කරන්න කියනවා. ඉතින් ඒ සඳහා එයාලා සමහර දේවල් කියන්නේ ඒ මේ කරන දේ තුල ඒක නැවත නැවත කරගෙන යන්න ඕන ටිකක් යාට කරන්න ඉඩ අරින්න කියලා. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවා පීඩන දරා ගන්න එපා. පීඩන දරා ගන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ පීඩනය අයින් කරන්න කියලා. හැබැයි ඒක අයින් කරන ක්‍රමවේදය තියෙන්නේ යාගේ මනසට දෙන්නේ මේකෙන් මේකෙන් අයින් වෙන විදිහ. නැත්නම් ඒකෙන් නැවත නැවත යෙදෙන විදිහ නෙවෙයි. ඉතින් ඒකෙන් සමහර වෙලාවට විසඳුම් වලදී ප්‍රශ්න තියෙනවා. මට ඒකට ලොකු උත්තරයක් දෙන්න මම ගොඩක් සූදානම් නැහැ. මම දැනෙච්ච යමක් කිව්වේ ඒකත් වැරදි වෙන්න පුළුවන්. සූදානම් නැත්තේ මනෝවිද්‍යාව මම පරතරයට හදාරලා නැති හින්දා. මනෝවිද්‍යාව පරතරයට හදාරලා තමයි යම්කිසි සංසන්දනාත්මක උත්තරයක් දිය යුත්තේ. හැබැයි යම් ප්‍රමාණයකට මම බුදුරජාන් වහන්සේගේ ධර්මයට ප්‍රායෝගිකව අවතීර්ණ වෙන්න ඉස්සෙල්ලා මගේ ගිහි කාලයේදී මනෝවිද්‍යාව පිළිබඳ චුට්ටක් හැදෑරීමක් කරා. ඒ ටිකෙන් තමයි මම ඒ උත්තර ටික දුන්නේ. ඉතින් ඇත්තටම මම නම් කැමැත්තක් තියෙනවා අපේ මනෝ වෛද්‍යවරුන් ඇත්තටම බුද්ධ ධර්මයත් එක්ක සංසන්දනය කරමින් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඒ පැත්තත් අපිව දැනුවත් කරමින් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කිරීම වගේ දෙයක් ඉතාම වටිනවා කියලා මගේ නම් අදහස. ඉතින් ඔයගොල්ලෝ මම පරිපූර්ණ උත්තරයක් නෙමෙයි මේ දෙන්නේ මේක වගකීමෙන් කියන එකක් නෙමෙයි මට දැනෙන දේ මම කිව්වේ මොකද මනෝවිද්‍යාව පිළිබඳ යම් කිසි කෙනෙක් යමක් විවේචනය කරනවා නම් මම දකින විදිහට ඒක ඒ ශාස්ත්‍රය ගැන සම්පූර්ණ වශයෙන් දැනගෙන ඉන්න ඕනේ ටික දැනෙන චුට්ටෙන් තමයි මම ඔය යමක් කිව්වේ. ඒක ඕන තරම් වෙනස් කරන්න බලාගෙනයි කිව්වේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දේශනා මාලාවේ ජීවන සතියේ බ්‍රහස්පතින්දා දවසේ දේශනාව වැඩසටහන සමගයි මේ ලෙස ඒකාත්මය කරන්නේ. විතක්ක సంతාන සූත්‍රය පිළිබඳව තමයි අද දවසේදී වැඩසටහනෙන් අප අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න විශේෂයෙන්ම මේ ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු වලට තමයි මේ විසඳුම් ලබා දෙන්නේ. තවත් ගැටලුවක් ස්වාමින් වහන්සේ මේ නාරම්වල ප්‍රදේශයේ අසන්නේ අපෙන් අසවලා තියෙනවා. දෙවැනි පියවර එනෙහි කිරීමේදී මලකුණක් කරේ එල්ලා ගත්තාක් මෙන් සඳහන් වෙනවා. ඒක තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා ආදීනව මෙනෙහි කර දෙවෙනි පියවරදී අපි කිය ආදීනව මෙනෙහි කරන්න කියලා. ඒකට අර සර්ප කුණක්, මල කුණක් කරේල්ල ගත්තොත් ඇති වෙන తත්වය කියලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මම මම නිකන් ගමනක් යනවා. ඉතින් මට මට ගැටලුවක් නෑ මේ ගමනේදී. හැබැයි මං අහක තියෙන සර්ප කුණක් අරන් කරේ දා ගන්නවා. නැත්තම් මාගේ කරේ මල මිනියක් එල්ලනවා. එතකොට බලන්න ඒවා ඒ උදාහරණ කොච්චර සාධාරණද කියලා මම මේ ඒකයි කිය උද්දාමයටපත් වෙන්න කියලා. ලෑස්ති වෙන්න ධර්මයේ ගවේෂණය කරන්න ධර්මයේ ගවේෂණය කරලා නිකන් අපි කියන්නේ අර මොනවා හරි හිතුවටත් වැඩිය ලාභයක් අල්ලක් කිල්ලපුවාම මල්ලක් හම්බුණා කියනකොට මේ මනස ඇවිදගෙන යන හැටි නිකන් අපිට නිකන් අර කාටුන් එකක් වගේ පේන්න ඕනේ හිතේ නිකන් උද්දාමයට පත් වෙලා ඉන්නේ කියලා ඒ වගේ මගේ ජීවිතය සනසවා ගන්න මගේ හිත සුවපත් භාවයට පත් කරගන්න මම අල්ලක් කිල්ලුවා නම් කොහෙන් හරි මට කරගන්න දෙයක් නැතුව මං හිර වෙවි හිටියානම් අපිට තේරෙන්න ඕනේ බාහිර ලෝකයෙන් අපිට කිසිමම පිළිසරණක් නැතිව අසරණ වෙන ස්වභාවයක් තියෙන්නේ ලෝකයේ අනිත්‍ය හින්දා කාගේවත් වැරද්දක් හින්දා නෙවෙයි. අනිත්‍යගේ හිතුත් අනිත්‍ය ස්වභාවය තියෙනවා. ඉතින් හිත වෙනස් වෙනවා, ආදරය වෙනස් වෙනවා, හැමදේම වෙනස් වෙනවා. ඒකයි අපි නිබ්බන්ධව පීඩණයට ලක් වෙන්නේ. එවැනි පීඩිත ජීවිත ගත කරන ගත කරමින් ඉන්න වෙලාවක නියගයකට අහුවෙච්ච කෙනෙකුට අර ජලයෙන් පිරිච්ච පිරිසිදු ජලයෙන් පිරිච්ච ඉතාම සෞම්‍ය පොකුණක් හම්බුණා වගේ මේකට බහැලා සුවසේ නාගන්නවා වගේ මේ ලැබිච්ච ධර්මය තුල කිමිදෙන්න සිත් පහළ වෙන්න ඕනේ. ඊටාම ගැඹුරු අදහස් පහළ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසාවෙන්ම අපි මේ පිළිබඳව මේ වගේ தත්වයන් යටතේ අපි අකුසලයක් අපේ සිත්වල නැගෙනකොට ඒ අකුසලයේ ක්‍රියාත්මක වුණොත් බුදුරජාණන් වහන්සේ හිතන්න තියෙන විදිහ ගැන තියෙන මලමිනියක් කරේල ගත්තාම මොකද වෙන්නේ කියලා. අර විදිය නිදහසේ යන කෙනෙක් මලමිනියක් කරේල ගත්තොත් පළවෙනි කෙනාට බරයි. මම අහනවා යම් අකුසලයක් ක්‍රියාත්මක වුණාම ඒක සමාජය දැනගත්තාම බරද නැද්ද? තමන්ගේ හිතට හරි බරක් එක අපි අතින් යාළුවෙකුට හරි වැරද්දක් වුණාම නේද? ඉතා නිදහසේ සුවිශේෂීව ඉන්න පුළුවන් තමන්ගේ යුතුයකම් ටික හරියට කියලා තමන් අවංකව සත්‍යවාදීව ජීවත් වෙන අයට හරිම පහසු ජීවිතයක් තියෙනවා. උදේ නැගිටලා නම් කල්පනා කරන්න දෙයක් නැහැ. නැත්තම් හරි බරයි. හරි. ඊළඟට තමන්ටම තමන් පිළිකුල සමහර අය කියනවා සමහරවිට අපිට හිතිලා තියෙන්න පුළුවන් නේද වැරද්දක් වුණාට පස්සෙත් මටම මාව පිළිකුල් වගේ කියලා. ඒ වගේ මලමිනියල ගත්තම පිළිකුලයි. ඊළඟට බරයි පිළිකුලයි ඊළඟට බයයි. තමන්ට බයයි මේ පිළිබඳ. ඊළඟ ඒක ඒක අවශ්‍ය දෙයක්ද අනවශ්‍ය දෙයක්ද? අනවශ්‍ය දෙයක්. නේද? තමන්ටම බය උපදින දෙයක්. ඊළඟට අනිත් අය මලමිනියක් මං කරේ ළඟ ඉඳලා අනිත් අය මාව පිළිගු කරනවා. අනිත් අය මාව දැකලා බය වෙනවා. නේද? අනිත් එක මං මහ මෝඩ වැඩක් කරන්න කියලා කියනවා. ඒ වගේ අර තියෙන මේ උපමාවත් එක්ක බලනකොට අකුසලය යම් විදියකින් අපේ පැත්තෙන් ක්‍රියාත්මක වුණොත් Tamanට සිද්ධ වෙන දේ ඒ උපමාවත් එක්ක තාම පැහැදිලි. මේක Taman දන්න තරමින් හැම ආධිනේවකම මෙනෙහි කරන්න මේක ඉතාම ප්‍රායෝගික. ඉතාම ප්‍රායෝගික කරනවා. එහෙම. හොඳයි අද දවසේදී අපි ස්වාමීන් වහන්සේ විතක් සන්තාන සූත්‍රය පිළිබඳව මතුවන ගැටලු පිළිවෙලට විසඳුම් ලබා දුන්නේ සජීවී ලෙසින් මේ සතිය පුරාවට දේශනා කළ කල්පෝ ඇසුරෙන් ඔබට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු වලට තමයි මේ ලෙසින් විසඳුම් ලබා දුන්නේ. ඉතින් ප්‍රේක්ෂක ගැටලු අදට නිමාවයි මෙත අපට යොමු වෙලා තියෙන ගැටලු වලට අප අද තෝරාගත් ගැටලු කිහිපයකට තමයි මෙලෙසින් ස්වාමින් වහන්සේ අපට විසඳුම් ලබා දුන්නේ. ඉතින් අප සූදානම් වන්නේ ලැබෙන මාර්තු මාසේ පළවෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා ස්වාමින්ද්‍රයන් වහන්සේලා පිළිබඳ සම්මන්ත්‍රණයක්. ඉතින් අන්නේ පිළිබඳව අපි ස්වාමින්වහන්සේගෙන් දැන කියා ගන්නට කැමතියි. ඔව් ඒක පිළිබඳ මේ තරම්ම කලින්ම දැනුවත් කරන්නත් අපි කල්පනා කරෙත් මේක ස්වාමීන් වහන්සේලා සඳහා සිද්ධ වෙන සම්මන්ත්‍රණයක් මේ සඳහා අපි අපේ ගෞරවනීය චීකුණමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ මහා ස්වාමීන් වහන්සේ ඒ වගේම අක්මීමන ධම්මපාල ස්වාමීන් වහන්සේ අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ අක්මීම ධම්මපාල ස්වාමීන් වහන්සේ වැනි විද්වත් ස්වාමින් වහන්සේලාගේ දේශනා සහිත ඒ වගේම මේ වර්තමාන කාලයේ අපි භික්ෂු වහන්සේලා විදිහට සමාජයේ හැසිරිය යුතු මේ මේ වර්තමානය කියලා කියන්නේ යම්කිසි ගැටුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන කාලයක් මහා සංකීර්ණ කාලයක් මේ කාලේ ඒ කාලය තුල අපි කොහොමද භික්ෂුන් වහන්සේලා විදිහට අපේ භික්ෂු ජීවිතය තුල වගකීමෙන් කටයුතු කළ යුතු ආකාරය අපි දේශපාලන පක්ෂත් එක්ක සම්බන්ධ වෙන්න ඕනද පාටත් එක්ක සම්බන්ධ වෙන්න ඕනද කොහොමද අපි ඒවා තුල රටේ ඒවට සම්බන්ධ නොවි ඉන්න ඕනද මේවා කාරණා සහිතව මම ඒකට උදාහරණයක් කියන්නම් අතීතයේ ඉඳලා අපි නොයේකුත් රටේ පරිහානියට ලක්වෙච්ච කාලවල වලදී නැවත රට ගොඩ ගැනීම සඳහා සිද්ධ වෙච්ච සෑම අරගලකාරී අවස්ථාවලදී අපි ඒක දාට කාරණා සහිතව මතක් කරන් බලාපොරොත්තු වෙනවා මේ හැම වෙලෙම මේ தත්ත්වය නැවත ගොඩගන්නේ අධ්‍යාත්මික ගුණවගාවෙන් යුක්ත සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේලාගේ ඉදිරිපත් ඉතින් එතනදී අව්‍යාජව ඊ타මත්ම දැඩිව සත්‍ය කතා කරන සහ අනිත් එක මේ ලෝකයේ ලාංකීය භික්ෂුව ඕන තරම් ඉතා සත්‍යවාදීව ඇත්ත කතා කරන අනිත් එක අපි දැකලා තියෙනවා මේ යරිත් මහත්තයා ඕන තරම් අපේ භික්ෂුන් වහන්සේලා දැන් අපි තාම ළඟින් ආශ්‍රය කරනකොට හැම ස්වාමීන් වහන්සේ නමක්ම තමන්ගේ වපසරිය තුල ලොකු සේවයක් කරනවා මේ රටට. තමන්ගේ යම්කිසි කොටසක් තුල ලොකු සේවයක් කරනවා. ඒ වගේ ඊටාම නිවැරදිව දැඩි හැඟීමකින් කටයුතු කරන බොහෝ ස්වාමීන් වහන්සේලා අසරණ වෙලා ඉන්නවා. මේ අපිට අපි එකතු නැහැ. ව්‍යසනයකදී එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒකද මේ තියෙන අවස්ථාව තමයි එකතු වෙන්න තියෙන අවස්ථාව. මේ සම්මන්ත්‍රණය හරහා ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ වටා කණ්ඩායම් වශයෙන් හෝ තමන්ගේ මොනවා හෝ සංවිධානයක් වෙනවා ඒ සංවිධාන වශයෙන් ඒ සංවිධානවල ඔක්කොම කටයුතු කරගෙන යන්න මේකට සම්බන්ධ වුණා කියලා කිසි ගැටලුවක් නැහැ. අපි කරන්නේ මඟ පෙන්වීමක් විතරයි. කල්යාණ මිත්‍ර කියන වචනේ පරිසමාප්තාත්වයෙන්ම දේශපාලනිනුනත් එහෙමයි. එතකොට අපි ඒ ස්වාමීන් වහන්සේලාට අපිත් එක්ක ඒක රාශිය වෙන්න අවස්ථාව තියෙනවා. මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සඳහා සහභාගී වෙලා එදාට සංවාදයක් තියෙනවා හන්දවරුවේ. ඒ සංවාදය තුලදී පුළුවන්කම තියෙනවා මේ අපි අදහස් ඉදිරිපත් කරලා කොහොමද අපි සීලවන්ත, ගුණවන්ත වගේම නැනවන්ත භික්ෂු බලවේගයක් සකස් කරගන්නේ කොහොමද මේ රටේ තියෙන ගැටලුවලදී ඇද වෙන්නද කවදාකවත් දේශපාලන පක්ෂයකට පාටකට පුද්ගලයෙකුට නැතුව ජාතික ප්‍රතිපත්තියකට ධර්මානුකූල ප්‍රතිපත්තියකට කොහොමද අපි එකරාශී වෙන්නේ කියන එක ඊටා විවෘත සංගීත සංවාදයක් ඇති කරගන්න අවස්ථාවක් තියෙන සම්මතනයක්. ඉතින් මේකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා වයස අවුරුදු 18ට වැඩි විය යුතුයි. අපිට දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අංකයට කතා කරලා ඒ පැමිණීම තහවුරු කරගන්න ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. ඒ තමයි 0.77 499යි 84යි 84 0.77යි 499යි 84යි 84 කියන දුරකථන අංකයට අපේ ස්වාමීන් වහන්සේලාට කතා කරන්න පුළුවන් බොහෝ විට මම හෝ අපේ උඩුදුම්බර සෝවිත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ සඳහා මේ දිනවල සම්බන්ධ වෙන්නේ. මේක පොදු දුරකථන අංකයක් අපේ කල්‍යාණ මිත්‍ර සංගමේ. නමුත් අපි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අදින් පසු මේ දුරකථන අංකයට ආමන්ත්‍රණය කරන්නේ අපිමයි. ඒක 0.77යි 499යි 84යි 84 කියන මේක මට තියන්න ලේසි 0.7යි 7යි කියනවා 499යි කියන්නේ 500ට එකයි අඩු. ඊට පස්සේ 84යි 84. මේ අංකයට කතා කරලා ඔබ වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීම දැනුම් දෙන විදිහට අපි තා කරුණා මතක් කරනවා. ඒ වගේ උසස් අදහසක් සඳහා තමයි මේ සම්මන්ත්‍රණය සකස් වෙන්නේ. මාර්තු 1 වෙනිදා බණ්ඩාරනායක සමාජ ශාලාවේදී. හොඳයි. ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ සංවිධානයේ සංවිධායකත්වයෙන් තමයි මේ මේ වැඩසටහන පැවැත්වෙන්නේ. 0.77යි 499යි 84යි 84 කියන අංකයට කතා කරන්න පුළුවන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන්ම ස්වාමීන් මේ අන්‍ය අපිට අන්‍ය ආගම් අන්‍ය જાතින් සමග තරඟයක් නැහැ. නමුත් බොහෝ දෙනා කියන දෙයක් තමයි මේ අපි එකතු වෙන්න ඕනේ. බොහෝ අන්‍ය જાතින් අන්‍ය ආගම් පවසන දෙයක් තමයි බෞද්ධයන් අතර සමගියක් නැහැ, එකමුතුවක් නැහැ කියන කාරණාව. ඉතින් මේ අපට වුන් සමග තරඟයක් නැහැ. නමුත් අපේ දියුණුව සඳහා ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මේ අනුව ක්‍රියාමාර්ගයකට යොමු වීම ඉතාමත් කාලෝචිත සහ වැදගත් වන බවයි අපගේ අදහස වන්නේ. ඒ වගේම වැඩසටහනට නියමිත කාල වේලාව දැන් නිමවටපත් වෙන යන නිසා නිමවටපත් වෙලා තිබෙන නිසා අපි වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. නමුත් තවත් වැදගත් කාරණාවක් තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් දැන කියා ගන්නට ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ මින් පෙර බෞද්ධ නාලිකාවේ දේශනා කොට වදාළේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. එයට සමගාමීව ස්වාමීන් වහන්සේ එය ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කරන්නට ගමින් ගමර නිවන් මඟ වැඩසටහන් මාලාව සංවිධානය කළා. ඒ ඒ ප්‍රලාප්වල ඒ ප්‍රදේශවල දිවයිනේ බොහෝ ස්ථානවල මේ දේශනා මාලාව පැවැත්ුණා. දැන් ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවට සමගාමීව ස්වාමින්වහන්සේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවක් ප්‍රාදේශීය වශයෙන් සිද්ධ කරනවා. ඒ ඒ පළාත්වල අවසාන වැඩසටහන මම හිතන්නේ පසුගිය ඉරිදා දවසේ පානතුරු නගර ශාලාවේ පැවැත්වුණු වැඩසටහන පානතුරු නගර ශාලාවේ පැවැත්වුණු අවදේශන 8:30 ඉඳන් සවස 3:30 පමණ වනතෙක්. ඉතින් මේ යනාදී වශයෙන් හෝරා 6ක පමණ වැඩසටහනක් තමයි ස්වාමීන් වහන්සේ පත්වේක්ෂා දේශනා මාලාවේ ප්‍රාදේශීය වශයෙන් වශයෙන් සිද්ධ කරන්නේ. ඉතින් ඉදිරියේදී පැවැත්වෙන එවැනි වැඩසටහන පිළිබඳව ස්වාමීන් වහන්සේගේ දැන කියා ගන්න අපි කැමැති. විශේෂයෙන්ම බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා මේවාට පැමිණ සහභාගී වන්නට. අපි ඔවුන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ සිපත් කරමු ඉදිරි වැඩසටහන් මාලාව පිළිබඳව. ඔව් මේ ලබන සතියේ සෙනසුරාදා නිදහස් චතුරස්‍රයේදී ළමයි සඳහා කරන වැඩසටහන උදෑසන සිද්ධ වෙනවා. ළමයින්ගේ වැඩසටහන් නිදහස් චතුරස්‍රයේදී සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඉරිදා හවස 3ට ගාල්ල කරාපිටිය සුනන්දාරාමේදී ප්‍රත්‍යක්ෂ පැතුනක ධර්ම දේශනාව ඒ මාතර ප්‍රදේශේ නැත්නම් දකුණු ප්‍රදේශයේ අපේ ප්‍රතිපත්ති පූජාව පිළිබඳ හඳුන්වා දීමේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ පළවෙනි ධර්ම දේශනාව ගාල්ල කරාපිටිය පුරාණ සුනන්දාරාම විහාරස්ථානයේදී 17 වෙනිදා ඉරිදා හවස 3ට. එෙහිදී අර කලින් මතක් කරා වගේ පැල ලබා දීම සිද්ධ කරනවා. ඒත් එක්ක මතක් කරනවා හැමෝම තමන්ගේ නිවෙස්වල පොඩි මේවවල ඉටි කොළවල පැල හදන්න සූදානම් කරගන්න පැල අපි ඒ ලබා දෙන්න ඕන තැන් ඉදිරියේදී සඳහන් කරන්න. ඒ පැල ලබා දීම පළවෙනි සිද්ධිය එදාදී එදා ආරම්භ වෙනවා දකුණු පළාතෙන් දකුණු පළාතෙම දරුවෙක්ගේ සංකල්පයක් අනුවයි මේක සිද්ධ වෙන්නේ ඊළඟට 24 වෙනි ඉරිදා කුරුණෑගල බෝයගනේ සැලියුට් ශාලාවේදී බෝයගනේ යුද හමුදා කඳුරේ තියෙන සැලියුට් ශාලාවේදී මාසික ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භ වෙනවා කුරුණෑගල වැඩසටහන දැන්ට මතක් කරලා යුතුව තියෙන වැඩසටහන් කීපය ටික තමයි හොඳයි දැන් ඔබ බලනවා ඇති මේ මේ ස්වාමීන් වහන්සේ ධර්මදේශනා සිද්ධ කරන අතර මේ පළ බෙදා දෙන්නේ මොකද කියලා. ඉතින් මේ මේ ගසක් යට ඉපදිලා ගසක් යට සම්මා සම්බුද්ධත්වයට ලැබලා ගසක් යටම පිරිනමන පාපු ශාස්ත්‍රවරයන් වහන්සේ නමකගේ අනුගාමී කියන්නේ ඒ ධර්මයේ ඒ ඒ දර්ශනය අනුගමනය කරන පුද්ගලයන් හැටියට අපි කොහොමද ගස්වැල් නැතුව රස්සල් කපා දමලා ජීවත් වෙන නේද ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකත් ඉතාම ආලෝචිත. ඒකයි අපිට මතක තියාගන්න සංකල්පයක් වශයෙන් එකක් පරිසරය සකස් වෙනවා අනිවාර්යෙන්ම. අනිත් එක අපිටත් පුළුවන් ධර්මදේශනාවේ අහගත්ත දේ තමන්ගේ තුල රෝපණය වෙනවා වගේ මේ පැලේ හොඳට සුරක්ෂිත කරපුවාම මම මෙන්න මේ කරුණ හින්දා මගේ ජීවිතයට එකතු කරගන්න දෙයක් මතක් වෙන සංකේතයක් විදිහට පවා ඒක කාරණා දෙකක් සිද්ධ වෙනවා. හුදෙක්ම මේ පැල රූපෝපන වැඩසටහනක් නොවේ මෙය. ඊට ඉන්නේ එහාට ගිය අර්ථාන්විත කටයුත්තක් ලෙසින් තමයි මේ කටයුත්තක් සංවිධානය වෙන්නේ. ඉතින් ඒ නිසා එළඹෙන 16 වෙනිදා සෙනසුරාදා පැවැත්වෙනවා කුඩා දරුවන් උදෙසා වැඩසටහන නිදහස් චතුරාස්ත්‍ර පරිශ්‍රයේදී 17 වන දරිදා දවසේ ගාල්ල සුනන්දාරා කරාපිටිය සුනන්දාරාම විහාරස්ථානයේ සවස් 3ට පැවැත්වෙනවා කුරුණෑගල බෝයගනේ යුද හමුදා කඳවුරේ සැලියුට් ශාලාවේදී මාසික පත්‍රය දිනේ ස්වාමීන් වහන්සේ 24 24 වෙනි ඉරිදා තමයි පැවැත්වෙන්නේ වේලාව ස්වාමීන් වහන්සේ වේලාව උදෑසන 8 ඉඳන් හවස 3 දක්වා හොඳයි උදෑසන 8 ඉඳන් හවස 3 වෙනකම් පැවැත්වෙනවා ඉතින් මේ විදිහට තමයි ප්‍රාදේශීය වැඩසටහන ඉදිරියේදී පැවැත්වෙන්නේ ඉතින් ඒ ඒ ප්‍රදේශවට වාසය කරන සදහැවතුන්ට අවස්ථාව තිබෙනවා මේ හා සම්බන්ධ වෙන්නට අපි ආරාධනා කරනවා ඒවටත් සම්බන්ධ වෙන්නට අද දවසේදී ඒ ආරාධනාවත් සමගින් වැඩසටහන නිමවටපත් කරන්නයි සූදානම් වන්නේ දක්ෂ රතාචාර්යේ නොමග ගිය රතයක් ඒ අසුන්ව පාලනය කරගෙන ඒ රතය යහමගට ගන්නවා වගේ නුවණැත්තාත් Tamanගේ සිත නොමග ගිය සිත යහමගට ගන්නවා එය පාලනය කරගෙන. ඉතින් ඒ පාලනය කරගන්නේ කොහොමද? ඔබේ සිත නිවැරදි මාවතට යොමු කරගන්නේ කොහොමද? එතුලින් නිවැරදිම වෙනසක් ඔබේ ජීවිතේ ඇති කරගන්නේ කොහොමද කියලා ඔබට කියා දෙන්නටයි ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව අපි ඔබ වෙතගෙන එන්නේ. ඉතින් අද අදට નિયમિત කාල වේලාව නිමාවටපත් වෙලා නිසා අදට ඔබෙන් සමුගන්නට අපි සූදානම් වන්නේ. අද දවසේදී වැඩසටහන දායකත්වයේ ලබා දුන් සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නට ස්වාමීන් වහන්සේට අපි සුමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අද වැඩසටහනට දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ ධනේ මුල්ල, කැන්දලියද්ද පාළුවේ පදිංචි චාමිනී සේනාධීර, රෝහිණී සේනාධීර සහ ප්‍රමෝදි සෙම්බප්පෙරුම කියන පින්වත් පිරිස. හොඳයි. ඩී.එස්. සේනාධීර මහතා පරිලෝකපත්ති අදට වසර 14ක් නිම වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේ එම්.එච්. අංගනෝනා මහත්මිය, ඔබේරත්න විතානාරච්චි මහතා, ජෝ ගුරුගේ සහ එරොන් අප්පුහාමි මහතා යන මේ පරිලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් බණුලි ගුරුගේ, සෙතුම්ලි ගුරුගේ කුඩා දියණියන් දෙදෙනාටත් සුජීවත්ව වාසය කරන සියලු ඥාතීන්ට ඥාති මිත්‍රාදීන්ට සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමලවත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට උතුම් ධර්මාභෝධය සඳහා මේ පින් හේතු වේවා කියන අදහසින් අද දවසේ ධර්ම දේශනා දායකත්වයෙන් දරන්නේ කලින් සඳහන් කර පරිදි ගණේ මුල්ල කැන්දලියද්ද පාළුවේ පදිංචි චාමිනී සේනාධිර රෝහිණී සේනාධිර සහ ප්‍රමෝදී සෙම්බප් පෙරමු කියන ඇතන්. ඉතින් එයා ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදනාතම පිරුවන් සරණයි හොඳයි ඒත් සමගින් අදට ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනෙන් සජීවී වැඩසටහනින් අප ඔබෙන් සමුගන්නවා හෙට දවසේදී මේ සතියේ සිකුරාදා දවසේ දේශනා කරන මාතෘකාව පිළිබඳව සමාජ කතිකාව දේශනාවෙන් ඔබ හමුවන බලාපොරොත්තුෙන් අප අද රෝගෙන් සමුගන්නවා අද දවසේදීත් අප සමග කරන්නේ දිනා කිරීමේ සිටින් වැඩසටහනට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අපි නිදුක් නිරෝගී චිරජීවනයේම ප්‍රාර්ථනා කරමු සාදු සාදු